පෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආ පෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් පවගිය සතිය අර අපේ ස්වාමීන් වහන්සේගේ අපවත් වීමත් එක්ක ටිකක් වෙනස් වුණා මගේ භාවනා විස්තර. සාමාන්‍ය මොකද උනේ මලවික? ආමතුරුගේ අපවත් වීම දැනනවම මොකද උනේ? ඒක අම්මාට කොහොමද දැනන්නේ? මම හිතනවා ඔබ කමෙන්ට් කරලා තියෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මට එහෙම මරණයක් කියන එක සාමාන්‍යයෙන් මම ලොකුවට දුක් වෙන දෙයක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය දෙයක් අපි ඉපදුනොත් මැරෙනවා ඒක ඉතින් අනිත්‍ය ස්වභාවය කියලා හිත හදාගන්න පුළුවන් මම මල ගෙදර ගියත් කවදාවත් අඬන්නෙත් නෑ මිනිහ දිහා බලාගෙන මේ විදියට සීකරනවා මිසක් ඒක ඉතින් ඇත්තටම මම ඔය පුතාගේ ප්‍රශ්නේ පස්සේ තමයි මම හිත හදාගෙන ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ දැන් මේක අර ටිකක් අර සාමාන්‍යයෙන් අර කොවිඩ් ප්‍රශ්නෙත් ඇවිල්ලා අසනීප වෙලා කොවිඩ් ප්‍රශ්නෙත් ඇවිල්ලා අර ඒක අපිට හරියට ආදාහන උත්සවයක් කරගන්න බැරුව එහෙම එහෙම ප්‍රශ්න ආපු නිසා ටිකක් හිත නොසන්සුන් වුණා වගේ දෙයක් වුණා සාමින්නත් නැත්නම් එහෙම ලොකු වේදනාවක් කියලා දැනන්නත් දැනෙන්නේ නැහැ. ආ අන්න ආපහු යමු ඈ. ඔන්න මම ආයෙ රිවර්ස් කරනවා. දැන් එතකොට අම්මා දැන් අපිට දැන් හරියකට දැන් මොකක් හරි එකක් ගන්න බැරි වුණොත් එහෙම දැන් අවමංගල්‍යයේ එහෙම එකක් වුණොත් මොකක්ද එතන තියෙනව? ඒ කියන්නේ අවමංගල උත්සවයක් ගන්න බැරි වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒකත් ඉතින් මම බලාපොරොත්තුවක් තියාගෙන ඉඳලා තියෙනවා සාමින්නහන්ස මේ ඒකත් වැරදි. හ්ම්. අපි බලාපොරොත්තු තමයි මෙතන අවුලනේ යන්නේ. එහෙමයි සාමිනාංශ. එහෙමයි සාමිනාංශ. හොඳයි. කාරණා කියන්න. දැන් සාමිනාංශ මම පුරුද්දක් වශයෙන් ඉතින් මොන ප්‍රශ්න තිබ්බත් උදේ හවස බුදුන් වන්දලා මෛත්‍රී භාවනාව කරන කෙනෙක් හැමදාම දැන් පහුගිය ටිකේ එහෙම කරත් ආනාපාන සති භාවනාවට යොමු වුණාම සිත සංසුම් කරගන්න ලැබුණේ නම් දින කීපයක් තමයි සාමිනාංශ. ඒ කියන්නේ හුස්ම වාර කීපයකට විතරයි. ඔව් ඔව් සාමාන්‍යයෙන් ගිය සතියෙම ගත්තොත් 5-6 වතාවක් වගේ තමයි ස්වාමීන් වහන්සේ. මේ වෙච්ච පොඩි පොඩි වතාව විතරක් වුණාට මේ පොඩි වතාව ගැන ඔබතුමිය අර ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා සැටිස් කියලා. මොකද කියන්නේ සැටිස්ද අන්සැටිස්? කැමතිද? මෙහෙමයි ගන්න. මෙහෙමයි ස්වාමීන් වහන්සේ සැටිස් වෙන්නත් අර මුල් තරම්ම භාවනාව සාර්ථක උනේ නැහැ. නමුත් මම ඒකේ වීරිය අතහැරියේ නැහැ කියලා සැටිස් වෙනවා ස්වාමීන් වහන්සේ. අර අනික දැන් අර අපි මේ අර වැක්සින් එක අරගෙන ගිය සෙනසුරාදානේ එතකොට ඔය සඳුදා අංගහරුවාද වෙනකන් උනත් තිබුණා ස්වාමීන් වහන්සේ ඒ ටිකෙත් එහෙම ප්‍රශ්නකුත් තිබුණා. ඔව් ඒවත් එක්ක ඉතින් නමුත් ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා මේ වීරයක් පවත්වාගෙන යනවා කියලා. සඩු සඩු. ඒටි ඒ ප්‍රමාණ. ඉතින් සමහර දිනවලදී සිත සංසුන් වෙන බවක් දැනුණා ස්වාමීන් වහන්සේ. හේතුව? ඒ කියන්නේ භාවනාවට වාඩි වුණාම භාවනාවට වාඩි වුණාම ආනාපාන සති භාවනාවට යමුනාම හිත සංසුන් වෙන බවක් දැනුණා. සමහර වෙලාවට ආස්වාසයට වඩා ප්‍රාස්වාසයේ පමණක් තමයි ප්‍රකට වුනේ. සමහර දවස්වලදී ආස්වාසයයි ප්‍රාස්වාසයයි වෙන්කර අඳුනා ගන්න බැරි අවස්ථාවලුත් තේරුණා. දැන් අර ඉස්සර භාවනා කරන රත්ති ස්වාමීන් වහන්සේ මම කමඨම් වට්ටාවල්දි කියලා තියන්නේ උගස් කුරේ සාමාන්‍යයෙන් සම්පූර්ණ හිස් වෙලා සිත් දිහා බලාගෙන හිටියා කියලා. දැන් මේ අවස්ථාවේදී ඔය නිකන් සිත උරස් කුරේ පැත්තකට වෙලා ඉන්නවා වගේ හැඟීමක් තමයි තේරුනේ ස්වාමීන් වහන්සේ. ඒක සම්පූර්ණවම තේරුනේ නැහැ. ඒ කියන්නේ කොටසක් නොදැනෙනවා වගේ ශරීරය එහෙම තිබුණා. හිතවිලිත් ඉතින් සිතෙන් පිටට සැරෙන් සැරේ ගියා. නමුත් මම ඉතින් උපේක්ෂාවෙන් මේ බලාගෙන හිටියා. සමහර වෙලාවල් වලට එහෙම සිතුවිලි පිටතට ගියාම සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් සිතුවිලි සිත තුළට එන්නේ නැති ගතියකුත් තිබුණා. කය තුළට එන්නේ නැති ගතියක්. ඒ වගේ වෙලාවල් වල ස්වාමීන් වහන්සේ මම බලෙන්ම ඒ සිතුවිලි ගන්න උත්සාහ කරන්නේ නැතුව භාවනාවෙන් අයින් වෙච්ච අවස්ථාවක් තිබුණා ස්වාමීන් වහන්සේ. ඉතින් අර වෙනදාට සාපේක්ෂව බලනකොට භාවනාව ඉතින් හුඟක් සාර්ථකයි කියලා කියන්න බෑ. නමුත් ඉතින් පොඩි වෙලාවක් සාමාන්‍ය වෙලාවක් විනාඩි 10ක් විතර වගේ එහෙම හිත සංසුන් කරගෙන ඉන්න වරින් වර පුළුවන් අවස්ථාවක් තිබුණා ස්වාමීන් වහන්සේ. කමඨම් වර්ධ ඉවරයි ස්වාමීන් වහන්සේ. එතකොට ওই තියෙන සමස්ත කතාවෙන් බලන්න දැන් අර අපි කිට්ටුවමින් පවතිනවා නේද අර පුට්ටස්ස ලෝක ධම්මයේ හි චිත්තං යස්ස නකම්පති කියන එකේ තියෙන සාර්ථකත්වය නැත්නම් ඒක ඒක කොයිතරම්නම් හොඳ ජීවන ක්‍රමයක්ද නැත්නම් ඒ විදිහට ඉන්න පුළුවන් නම් හොඳයි නේද වගේ කියන එකට දැන් මම හිතනවා අපි චුට චුට කිට්ටුවමින් පවතිනවා කියලා. එතකොට ලෝකේ දේවල් සිද්ධ වෙනවා. ඒ අතර අපි ඉගෙන ගන්න පටන් ගන්නවා මේ ඒ දේ ඒ ප්‍රශ්න තියෙනකන් මේ ප්‍රශ්න වලට ප්‍රශ්නයක් හැටියට ඉන්න දීලා අපිට අපේ පාඩුවේ නිදහසේ ඉන්න පුළුවන් වටපිටාවක් නැත්නම් තැනක් තියෙනවා කියලා. එහෙම එකක් හදාගන්න බැරි වුණා නම් මං හිතන්නේ බුදුරජාණන් වහන්සේට නිවන් දකින්නත් නැත්නම් පරිණිරවාණයටපත් වෙන්නත් පුළුවන් වෙයි කියලා. මොකද ඉතින් මාසිනාව හදාගන්නත් බැරි වුණා. ඇත්තම කතාව කියනවනේ. ඉතින් නමුත් උන්වහන්සේ අර නිවන කියන එක තුළ උන්වහන්සේ පළපදියම් වුණා හිටියා. ඒ සැනසීම තුළ දැනට අම්මේ අපිට නිවන කියන එක බාගදා නිවනක් වෙන්න පුළුවන් දැනට බාගදා හුස්මකට වෙලා ඉන්න එක. නිවනක් වෙලා ඉන්න පුළුවන් සිතුවිලි තේරුම් අරගෙන ඒකට නොයයි. නිවනක් වෙන්න පුළුවන් වේදනාව තියෙනකන් ඒ වේදනාවත් එක්ක ආගිය නොකර ඒවට ඒකත් එක්ක ඔට්ටු නොවි ඒකට සාදර වෙලා සානුකම්පිත වෙලා ඒක දැක දැක බලබලා ඉන්නවා කියන එක. නැත්නම් ඒක අතහරින්න ඉගෙන ගන්නවා කියන එක. එතකොට අපි දැනට අපි ගාව තියෙන ඒ සැනසීම, ඒ නිදහස, ඒ නිවීමට නැවත නැවත ඔබතුමිය පැමිණිච්ච කතාව ඔය කියන්නේ. එතකොට මේක කොමුදුරු වර දේශනා කරන නෛර්යානික ඒ නිර්වාණය වෙන්න පුළුවන් ඒ වුණාට අපිට නිවනක් නෑ. ඒ වුණාට ඒ හරියට බඩගින්න හිටපු දරුවෙක්ට අම්මා දකින්නවා කියලා කියන්නේ මහමරක් වගේ දෙයක්. ඒ වගේ එකක් ඒක හරි සාමාන්‍ය. ඉතින් කොහොම නමුත් ජීවිතය කියලා කියන්නේ අපිට මේ හැම දෙයක්ම කාරණාවල් ඔක්කොම ටික තියෙනවා මේ අතර ඔබතුමීට දැන් පේනව නේද අපි මේකට ගැට ගැහිලා තියන්නේ මේ තියෙන ක්‍රියාදාමය තුල නෙවෙයි අපි ඒක අරගෙන තියෙන හැඟීම තුල ඒක අපි ගත්ත බලාපොරොත්තුව තුල ඒ බලාපොරොත්තුව අපිට සංසිඳුවා ගන්න නැත්නම් ඒක 100ට 100ක් කොහොමද කියන්නේ ඒක 100ට 100ක් ෆුල්ෆිල් කරන්න කියලා කියනවා ඒක සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච හන්දයි මෙතන අවුල තියෙන්නේ මම හිතනවා ඔන්න ඔය කාරණේ අපි ස්පර්ශ කරන්න පටන් ගත්තා නම් අපි කටයුතු කරන්න ගණේ වියම්ම බලාපොරොත්තු කියන එකට බර බරක් දෙන්නේ නැතුව මේ බලාපොරොත්තුව කියන එක නැතුව අපි අපි ගාමින් සිද්ධ වෙන්න තියෙන යුතුයකම් කරනවා. අර සතර සංග්‍රහ වස්තු වලට යටත් වෙලා දානයක් නම් දානේ හැටියට දානේ දෙනවා. ප්‍රිය වචනයක් නම් අනිවාර්යයෙන්ම ප්‍රිය වචනේ ප්‍රිය වචනයක් හැටියටම කියනවා. මොනවත් බලාපොරොත්තු නැහැ. අෂ්ටචර්යාවක් නම් ඒකේ විදිහටම කරනවා. සමානාත්මතාවයක් නම් ඒකේ විදිහට කරනවා කියලා. එතකොට අපිවපත් වෙන්න පුළුවන් අර අපේ තියෙන ස්වාධීන තැනකට එහෙම නැතිනම් අපි ගොඩක් වෙලාවට ජීවිතය තුළ බලාපොරොත්තු වෙනවා අපේ තියෙන සහනය, සන්තෝෂය, සැනසීම, සතුට වෙනත් කෙනෙක්ගෙන් තමයි අපිට හම්බෙන්නේ. වෙනත් කෙනෙක්ින්ද තමයි හම්බෙන්නේ. එහෙම එකක් ඇත්තටම නෑ. එහෙම එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් වෙන කෙනෙකු දීපයක් කරගන්න කියලා. නමුත් උන්වහන්සේ අපිට කියන අර්ථ දීපාවේශය. එතකොට මේ කාරණාවන් වලින් ප්‍රකට වෙන්නේ භාවනාව තුළ අපිට ඔය කියන ලක්ෂණ ටික දැන් හිතෙන් අපිට ප්‍රකට කරලා දෙනවා. අපි දැන් අම්මේ ඒවා විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔය තියෙන කරදර බාධක ආස්සේ විනාඩි 10ක් ඔබතුමීට ඔය කියන හැටියට ඉන්න පුළුවන් වුණා කියලා කියන්නේ අපි ඇත්තටම සතුටු වෙමු මේ මේ කරදර ආස්සේ මට විනාඩි 10ක් දැනසිල්ල ඉන්න පුළුවන් මේ තියෙන දේවල් ආස්සේ එතකොට අන්නේ ඒ ඒ ඒ ඒ ඒ විනාඩි 10 තුල ඔබතුමියම කිව්වා මොකක්වත් එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ හරි තියෙන දුක් කරදර මොනවත් තිබ්බේ නැහැ කියන විදිහට ඉතින් ඒ කියන ලක්ෂණ නැවත නැවත ඇති කරගන්න බලමු සාමාන්‍ය ජීවිතය තුලත් පුළුවන් තරම් බලන්න පුළුවන් තරම් එකතු කරගන්න බලන්න සාමාන්‍ය ජීවිතය තුළ සිහිය පණින තැන් මොනවද කියලා නෝටිස් කරගන්න බලන්න. වගේම සිහිය තියාගන්න පුළුවන් අවස්ථා මොනවද කියන එක එකතු කරගන්න බලන්න. මගේ යෝජනාව තමයි මුළු 24ම සිහිය තියාගන්නවා කියන එකට අල්ලන්න යන්න එපා. පැහැදිලියටම එපා ඉන්න එපා. නමුත් මොකක් හරි අර වැඩිපුර කරන කටයුතු ටිකක් තියෙනවා නම් ආන් ඒක හෝ ඉඳලා හිටලා කරන කටයුත්තක් මොනවා හරි තියෙනවා නම් ආන් ඒකෙදි සිහියෙන් ඉන්න ඒක පොඩ්ඩක් පුරුදු කරන්න පටන් ගන්න. ඔකට මම හැමදාම කියන යෝජනාව තමයි අර කෝපෙ බිම තියපු වෙලාවේ තමයි මගේ සිහිය පටන් ගැනීමෙන් ආරම්භය වුනේ. ආන් ඒ වගේ මොනවා හරි දෙයක් අම්මේ හදාගන්න බලන්න සිහිය ඇති කරගන්න සිහිය දියුණු කරගන්න. එහෙම වුණාම අපි අර කියන දුක්සහගත අර අර බලාපොරොත්තු වලට එහෙම නැත්නම් මේ දුක්සහගත හැඟීම්වලතාවයට යන එක ඒකින් නිදහස් වෙලා අපි වර්තමාන මොහොත කියන එකට පැමිණෙන්න පටන් ගන්නවා. ඒ වර්තමාන මොහොත පැමිණෙන්න වුණාම අපි ඇත්තටම මේ මොහොත තුල අපි අර සංසාර දුකින් නිදහස් වෙලා තියෙන විදිය නම් තේරෙන්න පේන්න ගනි. ඒ අතර ඉතින් ওই කියන හැටියට භාවනාව තුළ ඔහොම ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. කොහොම නමුත් ওই තරම් දුරට ප්‍රශ්න තියෙන ASCII භාවනාව අරගෙන අපිට කෙනෙක් ඉතින් සන්තෝෂ වෙන්න පුළුවන් ඇත්තටම කිව්වොත් එහෙම. ඒක හොඳටම ප්‍රමාණයි. එහෙම. කියන්නම්. ස්වාමීන් තමයි හැම හැමදාම මල් කඩනකොට නම් සිහියෙන්ම තමයි මල් ටික කඩලා අහුරන්නේ. එක පුරුද්දක් වශයෙන්ම දැන් කරනවා. අන්න නියමයි. ඒ වගේම තව එකක් දාගන්න බෑ. සාමාන්‍ය ජීවිතේ දේවල් වලට අපි හිතමුකෝ දැන් මේ ටිකේ ගොඩක් කරලා ෆෝන් එක අල්ලනවා කියනවා. අන්න එහෙමයි. ෆෝන් එක අල්ලන වෙලාව හොඳට සිහියම අල්ලනවා ෆෝන්. ෆෝන් එක තියෙනකොට දඩ බඩාංගල් කියන්නේ නැතුව හිමීටම බොහෝම සැහැල්ලුවෙන්ම හිමීටම උරුමනාවෙන්ම තියෙනවා. විනාඩියකට කමක්. ආන් ඒ වගේ ඒ එහෙම එහෙම චුට්ටක් චුට්ටක් දාගන්න බෑ. මුලදී පොඩ්ඩක් ඔක ස්ලෝ මොෂන් එකක් කරමු. එතකොට පොඩි ටියුබ් ලයිට් ගතියකුත් තියෙයි ගණන් ගන්න එපා. ඕක හරියනවා පස්සේ. ඒ වගේ පොඩ්ඩක් පොඩ්ඩක් තව දෙයක් දෙයක් වගේ එකතු කරගන්න බලන්නම. එතකොට ඔබතුමීට හම්බ වෙවි ඔය තියෙන කතර බාධක ආශ්‍රේම එහෙම නැතිව තියෙන්න පුළුවන් අවස්ථා තියෙන විත්‍ය ප්‍රකට වෙන්න ගනී. ඒක ඒක ලොකු ලාභයක් වී ඔබතුමීට. අවසන් කරනවා. ඒක එහෙම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා අතහරින්න කොහොම කරගෙන ඔය යන විදිය හොඳ සමානව සාදු සාදු එහෙමයි ස්වාමීන් වහන්සේ පෙරුවන් සරණයි පින් සිත් වෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ පෞද්ගලික සතිය ස්වාමීන් වහන්සේ මම අර පිම්බීම හැකිලිම හුස්ම සමග භාවනා කරන හැටි මම පොඩි ප්‍රශ්නයක් කියමුවා ඒ වෙලාවේ මම තේරුම් ගත්ත ආකාරයට ඔබ වහන්සේ දේශනා කරේ ඒ දෙක එකට කරන්න එපා කියලා. මම ඒ අනුව පිම්බීම හැකිලිම කියන එක සම්පූර්ණ අමතක කරලා හිත හුස්මට පමණක් යොදවන්න උත්සාහ කරා. ඒක ඒක ඇත්තට මේක සාර්ථකයි. නමුත් හිත පිට යන වාර ගන්න බොහොම වැඩි. මොකද ඒකට ස්වාමීන් වහන්සේ මට තේරෙන විදිහට ඒක නිකන් අර මගේ හුස්ම මට බොහොම දැනෙන්නේ බොහොම ආස්වාස ප්‍රස්වාස බොහොම කෙටියට. එතකොට මට අර දැනෙන හිතට මොකුත් දැනෙන්නේ නැති වෙලාව ගොඩක් තියෙනවා. එතකොට මේ එතකොට පිට යනවා. ඒ එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ අර අර පෙරදී මට දැනුණාද හෘද ස්පන්දන එහෙම දැනෙන්න ගත්තා. ඒක තමයි ස්වාමීන් වහන්සේ වර්තමාන සත්‍ය ස්වාමීන් වහන්සේ හැම වෙලෙම ස්වාමීන් වහන්සේ දේශනා කරනවා අර සද්දයක් ඇහෙනකොට සද්ද දිහා බලන්න එතකොට වේදනාවක් අපිට තදින් දැනෙනකොට ඒක දිහා බලන්න ඒ එතනින් ස්වාමීන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ ඒ වෙලාවේදී අපි හුස්ම අපි හුස්ම කියන එක පොඩ්ඩක් අමතක කළා අර වේදනාවට නැත්තම් සද්දෙට හිත යොදවන්න කියන එකද නැත්තම් මේ දෙකම එකට යන කියන එකද කියලා පොඩි උපදේශයක් දෙනමින් මම ඉල්ලා සිටිනවා. එහෙමයි. හරි අතරම කියනවා නම් වේදනාව ඕ සද්දය ඇහෙනවනම් ආනාපානේ පැත්තකම තියලා මූලිකව අපි මේ වේදනාව දිහා බලාගෙන ඉන්න බලමු. හෝ සද්දය ඇහෙනවනම් සද්දය අහගෙන ඉන්න බලමු. හැබැයි හිත පිට යනවා නම් පමණක් අපි ඒක ආපස්සට ගන්න බලන්න. මේ හිත පිට යනවා නම් විතරක් හිත පිට යන එකට සාදර වෙනවා ඉතින්ලම. ඒකට අමනාප වෙන්නේ නැහැ. අමනාප නොවි ආපහු ශරීරයට ගන්න බලමු හුස්මට ගන්නේ නැතුව. හොඳේ? ශරීරයට ගන්න බලමු හුස්මට ගන්නේ නැතුව. එතකොට ඔබතුමාට දැන් අර පුරුද්දක් හැටියට අපි හිතමුකෝ ආනාපානයටම අරගෙන ආනාපානය හොයන බවක් තියෙනත් පුළුවන්. ওই කියන හැටියට ඊට වඩා දැන් මට තේරෙන හැටියට ඔබතුමාට ප්‍රකට වෙන්න බලනවා ශරීරය. ආනපානය අර ගොඩක් සියුම් මට්ටමක තියෙන එකක් ප්‍රකට කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ වගේ එහෙම ලක්ෂණයක් තමයි මට තේරෙන්නේ කියන හැටියට. අපි ටිකක් උත්සාහ කරලා බැලුවොත් කොහොමද ශරීරයේ දැන් අපි හිතමුකෝ අර විදියට සද්දපත් දැනනට පස්සේ සද්දපත් දැනෙන්නේ කනට ආ කන වගේ දැනෙනවද හිස දැනෙනවද ඊට පස්සේ ශරීරය නැත්තම් බෙල්ල කොහොමද තියෙන්නේ උරහිස කොහොමද අත් කොහොමද තියෙන්නේ අන්න ඒ වගේ චුට්ටක් දැනගෙන අර ශරීරයට ටිකක් අර එන්න බලමුද චුට්ට චුට්ට කිට්ටු කරන්න බලමුද ඒ අතර ආනාපානයත් පොඩ්ඩක් තේරෙන්න පුළුවන් ඒ වුණාට ඒ ආනාපානයේ කියන එක ප්‍රියන්ත මහත්තයෝ ටිකක් අර සියුම්නේව ගොඩක්ම සියුම්නේ ඊට වඩා ශරීරයත් අපිට දැන් වේදනාව හැටියට ප්‍රකට වෙන හන්දා අපි බලමු මේ වේදනාව ප්‍රකට වෙන ශරීරයේ ටිකක් මනාප විදිහට අල්ල ගන්න. මේ මේ ශරීරයත් එක්ක පොඩ්ඩක් මනාප වෙලා ඉන්න. එතකොට එහෙම එහෙම වුණාම අපිට ලේසි වේවි ආනාපානයට පස්සේ ධ්‍යාන. මොකද දැන් අපි අර වේදනාව ප්‍රකට වෙනකන් ආනාපානයට යන්න උනහම එතනදි පොඩි ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකද ආනාපානය කියලා කියන්නේ හරියට කියමුකෝ අයිසින් කේක් එකක් කියන්නකෝ. උදාහරණයක් ඇටියෙ. උදාහරණයක් හොනේ. ඒ වගේ එකක් නම් දැන් මේවා එක කියලා කියන්නේ නිකන් කොහොමද කියන්නේ? තාරකා දේරමක් වගේ වෙන්න පුළුවන් වේදනාව කියන්නේ. මේක මහා හාත්පසින්ම වෙනස් දෙකක්. එහෙමයි. හේතුව ආනාපානය කියලා කියන්නේ බොහෝම සුමට මට සිරටු හරි පිරිසිදු, පැහැදිලි, හරි හරි අර ප්‍රීති සහගත, ප්‍රමෝද සහගත දෙයක්. නමුත් වේදනාව කියලා කියන්නේ හරි රළු, දරන්න අමාරු, ඒක එපා කරන ආන් ඒ වගේ ලක්ෂණ තියෙනවා. එතකොට මේ දෙකට අපේ හිත යනවා කියලා කියන්නේ තාතේ බලන්න හිත ගොඩක් වෙලාවට හිත දුවනවා පැති දෙකකට. එකක් උතුරට දුවනවා අනිත් එක්කෙනා දකුණට දුවනවා වගේ වැඩක් තියෙනවා. ඒකින්ද අපි මුලදී බලමු ටිකක් ඕලාරික එකත් එක්ක සාමයෙන් ඒකයි මගේ යෝජනාව තියෙන්නේ. ශරීරය දැනෙනවා නම් බල කරන්නේ නැහැ. නමුත් මේ ශරීරය දැනෙන එකත් එක්ක අපි ශරීරයත් එක්ක ඉන්න පටන් ගමු. අපි බලමු පුළුවන් තරම් කොහෙද මේ ශරීරයේ තුල තියෙන කොටස් තේරෙනවද කොහොමද කොහොමද කියලා. අන්න එතකොට භාගදා ඔබතුමාට ආනාපානයට වඩා පිම්බීම හැකිලිම ප්‍රකට වෙන්න පුළුවන්. එහෙමයි. ආනාපානය තමයි පිම්බීම හැකිලිම හැටි ප්‍රකට වෙන්නේ. මොකද ශරීරයේ ඔස්සේ අපිට හුස්ම පේන්න පටන් ගනී. අන්න ඒක මම හිතනවා ආනාපානයට යන්න ටිකක් ලොකු පිටුහලක් හම්බ වෙවි කියලා මම විශ්වාස කරා. ඉතින් ඒක හන්දා බලන්න තාත්තේ අර ඒ දේවල් වලට සාදර වෙන්න කියලා කියන්නේ ඔව් ආනාපානේ බැහැර කරලා තියලා ඒ වේදනාව දකින්න පටන් ගන්න. ඒ වේදනාව යාළුවෙක් හැටියට හිතන්න. ආන් ඒ වගේ ඔහොම තමයි මම කියන්නේ. කටින විහිළු කරනවා මට hina වෙනවා. ඒ වුණාට බලන්න පොඩ්ඩක් මේක කරලා. එහෙම වුණාට පස්සේ ඒව තවදුරටත් අපිට වද දෙන කාරණාවක් වෙන්නේ නැහැ. කරදරයක් නෙවෙනවා. මේ ශරීරය ඇතුලේ තියෙන ඒවා. අපි ඉපදුන දවසේමයි මෙව්වත් අපිත් එක්ක ඉපදුනේ. නමුත් මෙච්චර කාලයක් අපි ඒවට වෛර කරා. දැන් අපි ඉගෙන ගමු ඒවට මෛත්‍රී. ඒවා අපිට අපේ යාළුවෙක් වගේ ඒවා ඒවට සලකන්න පටන්. එහෙම වුණාම ඒවා අපිට නිවන් දකින්නේ කොහොමද කියලා උගන්වනවා. බුදුහාමුදුරුවෝ කියන හැටියට ඔය ධර්මයේ භාෂාව ඔය කියන්නේ. ඒ කියන තාතේ ආනාපානේ බලන්නේ නැතුව වේදනාව දකින්න ආනාපානය බලන්නේ නැතුව සද්ද ඇහෙනවා නම් පොඩ්ඩක් අහගෙන ඉන්න. ඔය ඉන්නේ වර්තමානයේ තුල. ඊට පස්සටක් ආපහු ශරීරයට එන්න මේ ඇඟේ තියෙන කොටස් මොනවද තේරෙන්නේ කියලා බලන්න. අත තේරෙවි, සමහරකට කකුල තේරෙන්නේ නැති වේවි. මට මතකයි මං ඔහොම කරද්දී ඔය ධම්ම කූටේද කොහෙද ගිහිල්ලා ඉති. ධම්ම සෝබා. ඔස්ගම්. එහි ගිහිල්ලා ඉති මට මතක නැහැ මගේ අත කොහෙද තියෙන්නේ කියලා. අඩුම තරමේ ඉන්නේ කොහෙද කියලාවත් තේරෙන්නේ නැහැ. ඒ තරමට හිත දුවලා තියෙනවා. අවසාන ඇස් දෙක ඇරලා බලනකොට නම් මතක් වෙන්නේ ආ මම මේ භාවනා කරනවා. ආන්. ඉතින් ඊට වඩා දැන් ඔබතුමා ඔය කියන තත්ත්වෙන් බලනකොට මගේ මුල් කාට වඩා ගොඩක් හොඳයි. ඉතින් ඒක හන්ද බලන්න ශරීරයට එන්න ශරීරයට ඇවිල්ලා ඒ ශරීරයට වෙලා පළපදියම් වෙලා ඉන්න ඉගෙන ගන්න. අන් එහෙම පළපදියම් වෙලා ඉන්න ඉගෙන ගත්තාම ඒක තුල තියෙන වේදනාවත් එක්ක අපි සාමයෙන් ඉන්න ඉගෙන ගනීවි. ඒ ඉගෙන ගත්තට පස්සේ අපිට ඒක තුල තියෙන ඊටත් වඩා සුමට වෙච්ච අර ආනාපානය චුට්ට චුට්ට චුට්ට චුට්ට ප්‍රකට වෙන්න, පේන්න පටන් ගන්නවා. එහෙම යෝජනා කරන්න කැමතියි. පුළුවන්කමක් තියෙනවා නම් අර මූලික දේශනා ටික පොඩ්ඩක් අහන්න. එහෙම මම හිතට ප්‍රයෝජනක් තියෙනවා. එහෙමයි සමහරවිට. විශේෂ වෙන ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ආ දෙනසනේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම ඉදිනදා කටයුතු සිහියෙන් කරන්න උත්සාහ කරනවා. සාමාන්‍ය දේ නැගිට්ටාම හිතා ගන්නවා මං සිහියෙන් මේ කටයුතු කරන්න ඕන කියලා. එතකොට එහෙම කරන අතරේ දැන් බ්‍රෂ් කරනකොට වගේ ඒ කරන ස්වාමීන් වහන්සේ මට දැනෙනවා මං දැන් ඔන්නේ හිත පිට ගියා කියලා. ඊට පස්සේ මම ඒ ක්‍රියාවට හිත ගේනවා. එහෙම දවසේ කටයුතු කරනවා. ටිකක් දවල් වෙනකොට සමහරලාට ඉතින් අමතකත් වෙනවා. මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒක ගණක් නෑ. අමතකුණාට ප්‍රශ්නයක් නෑ. නෑ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ සාමාජික භාවනාවේදී ටික වෙලාවක් සක්මන් කළා. පරියන්කයට භාවනා කොට භාවනාව කෙරුවා. ටික කාලයක් සිතකය සැහැල්ලුවෙන් හිටියා. ඒ සුළු වෙනා ඇතිවීමෙන් සිත නොසන්සුන් වුණා. සිහියෙන් ඒකියව මාරු කෙරෙවමි. ඊට පස්සේ වෙලාවකදී මුලදිටත් වඩා හොඳින් චිත්තකය සැහැල්ලුවෙන් භාවනාව නවත්වන තු සිටියස් ස්වාමීන් වහන්සේ. ඉතින් සමහර දාට හොඳට සැහැල්ලුවෙන්ම ඉවර වෙනකම් ඉන්න පුළුවන්. සමහර දාට ওই විදිහට වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේ මේ දැන් ආපස්සට බලනවා කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට හිතේන සිතුවිලිද නැත්නම් අපි කරපු ක්‍රියාද මොනවද ස්වාමීන් වහන්සේ ආපහු හොඳ ප්‍රශ්නයක් මම ඒකට ඉස්සෙල්ලා උත්තර දෙන්න ඕනේ ආපස්සට බලනවා කියලා කියන්නේ මුලින්ම අල්ලන්න පටන් ගන්නාම මේ ඕකේ තියෙන ඕලාරිකම දේ ලොකුම දේ ඒ කියන්නේ කරපු වැඩ හොඳයි ඊට පස්සේ එන්න පටන් ගනී කතා කරපු දේවල් ඊටත් පස්සේ ඒ සිතුවිලි. ඒකින්ද ඉතරම කරලා සිතුවිලිම ගන්න යන්න එපා. මොකද සිතුවිලි කියලා කියන්නේ මහා ගොඩයි. ලක්ෂ ගාණක් එන්න පුළුවන් විනාඩි පහක් ඇතුළත. ඒකින්ද ඒ ටිකම ස්පර්ශ කරන්න යන්න එපා. අපි ඉතල මූලික අභ්‍යාස ටික කරලා හිතට උගන්වලා තියමු. පස්සට බලනවා කියන්නේ කොහොමද කියලා. මම උදාහරණයක් ඇටියට කියන්න කැමති ගන්නම් මේ අල්ලන්න ලේසි ප්‍රමාණයක්. විනාඩි 5ක් වගේ ගන්න බලන්න පළවෙනි වතාවදී. දවසකට අපි හිතමුකෝ එක වතාවක් දෙකක්. අන් ඒ වගේ හොඳයි. එහෙම වුණාම අපිට අර ඒක දරන්න පුළුවන් ප්‍රමාණයකින් කරાવી වගේම ඒකත් ගන්න අල්ලන්න පුළුවන්ම දෙයක්. විශේෂයෙන්ම කරන වැඩක් හොඳයි. ඒත් එක්ක ප්‍රකට වෙන්න ගණේවි කරපු කතාවල් පවා අනිත් එක තමයි යන්නේ මුලදී ඕක කොහොමත් අර තනින් තනින් මතුවෙන්න ගන්න පුළුවන්. අපි ඒකට සාදර වෙමු. ඒ තනින් තනින් මතුවෙන එක සාධාරණයි. ඒක සාමාන්‍යයි. ඕක පුරුදු කරන්න කාලයක් යාවි කියලා මම විශ්වාස කරනවා. අර උත්සාහයේ තරමට ඒක සිද්ධ වෙවි කියලා මම විශ්වාස කරනවා. අනිත් එක අර කමඨාන් වාර්තාවේ හැටියට ওই සිද්ධ වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් වෙන දෙයමයි. ඒ විදිය හරියටම හරි. මොකද අපි සිහිය සිහිය තියාගෙන මේ කටයුතු කරනකොට ඒ දේවල් හරියට වතුර කෝප්පයක කොහොමද කියන්නේ? ආ මෙහෙම කියමුකෝ. සුප් එකක් තියෙනවා. සුප් වලට ඔය දාන කෑම මොනවද කියන්නේ? අල අනම්මනන් ටික තියෙනවා. හැබැයි ඒ ටික ඔක්කොම පොළව පොළව නෙවෙයි. ඒ වාජනේ යටට යටට ගිහිල්ලා තියෙන්නේ. අපිට දැන් සුප් වතුර විතරක් වුණට ඕන. නම් අපි මොකද කරන්නේ? මේ වාදනේ කලතන්නේ නැතුව මෙහා පැත්තට අරගන්න. එහා එහා මේසෙ එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට කලතන්නේ නැතුව අරගන්නවා වගේ වැඩක් තමයි. ඒවා අර සිහියෙන්ම ඒ ඉරියව්ව මාරු කරනකොට සිද්ධ වෙන්නේ. ඕක එහෙම නොකළා නම් එහෙම සුප් වතුර ටික නෙවෙයි බොන්න වෙන්නේ නේද? අර සුප් ඒ දේවල් ඒ කැලිත් එහෙම කන්න වෙනවා වගේ වෙන්න පුළුවන්. ඒක වැරදි නැහැ. කොහොම නමුත් මම උදාහරණයක් හිතලා කිව්වේ. ඉතින් ඒ වගේ අර සිහියෙන්ම ඒක කරන හිඳයි යන්නේ. ඔය කියන විදිහට අපිට භවනාව කරගෙන යන්න පුළුවන් කියන දේවල් ප්‍රකට වෙන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගන්නවා එහෙමනම් හිත කඩාගන්නේ නැතුව අවධානය කඩාගන්නේ නැතුව තියෙන tempatකම කොහොමද කියන්නේ? tempatකම අපි කියමුකෝ විනාශ කරගන්නවා කියන්නේ. ඒක ඒ විදිහට වෙනස් කරගන්නේ නැතුව කොහොමද ඉරියව් මාරු කරගන්නේ? එහෙම නැත්නම් භාවනාව ඒකාකාර හැටියට සිදු කරගෙන යන ගමම ඉරියව් මාරු කරගන්නේ කොහොමද? ආන් ඒ වගේ දේවල් තමයි මේ ඉගෙන ගන්න පටන් ගන්න. ඒක බොහෝම හොඳ දෙයක්. ඒ වගේම ඔබතුමී විශේෂ දෙයක් එකතු කරලා තිබ්බා. අර සාමාන්‍ය ජීවිතයේදී සිහිය පුරුදු කරනවා කියන ලක්ෂණ ටික හරියටම හරි ඔය කියන කාරණාවල ටික පුළුවන් නම් බලන්න ඒ විදිහට අපි දේවල් දවසේ කටයුතු අතර සිහියට අවස්ථාව දාගන්න බලන්න. වගේම ඒ වෙලාව තුලදී ඒ තියෙන නිහඬ සතුට කියන එක ඔබතුමීටම තේරෙවි. ඒක භුක්ති විඳින්න බලන්න. අන්න එතකොට තේරෙවි අපි කල්පනා කරන්න ඕන දේවල් අපි කල්පනා කරાવી වගේම කල්පනා කරන්න ඕනේ නැති වෙලාවල් තියෙනවා නිදහස දෙන්න ඕන වෙලාවල් තියෙනවා ඒ ඒ වෙලාවල් වලදී අපි හිතට නිදහසක් දෙවි ආන් ඒ දේවල් ටික තේරෙන්න පේන්න ගනී කොහොම නමුත් තමයි එක දෙයක් අල්ලගත්තා වුණාට තව එකක් ඊළඟ දවසේ පුරුදු කරන්න යන්න ඕනේ නැති වෙයි කියලා මම යෝජනා කරන්න කැමතියි. අගේ පැත්තෙන් නම් මට ඔය එකම දේ කොහොමත් ටික කාලයක් කරන්න ඕන වුණා. අන්න එතකොට තමයි මගේ හිතේ ඒක අල්ලගත්තේ. ඉතින් තමන්ගේ රිද්මය, තමන්ගේ ජීවිතය තුළ තියෙන රිද්මය තේරුම් ගන්න බලන්න. ඒක කරලා ඒ එහෙමම සීය පිහිට වෙනවා නම් අර කිව්වාගේ බ්‍රෂ් එකෙන් මදිනකොට එහෙම ඒ විදිහටම සීය පිහිට වෙනවා නම් හොඳයි. හිත පිට යනවා නම් ගියාවයි සාදර වෙන්න. ආපහු අර මදින එකේ තියෙන ඒ දැනෙන සංවේදන වලට වගේ දේවල් වලට ගන්න පුළුවන් නම් එහෙම ගන්න. ඒක හොඳ හැබැයි ඒක අර බලහත්කාරකමකින් කරන්න එපා. ස්වභාවික විදිහට සිද්ධ වෙන තාක් ම ඒක सिद्ध කරන්න බලන්න. බොහොම හොඳයි. නිර්වාණ සාධනයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං අවසරයි ස්වාමීන් වහන්සේ මට මට ප්‍රශ්නයක් තියෙනවා අර ආපස්ස බලන එක ගැන මම ඒකට සම්බන්ධව අර දැන් ওই මානෙල්ලන්ගේ කියපු කතාවට සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මම ඒක ගැන මම ටිකක් ඇත්තටම ඒක ගැන ටිකක් බැලුවා කරන්නේ කොහොමද කියලා දැන් ඕන අද උදාහරණයක් මේක නිකන් උදාහරණයක් අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා එතකොට මම කියන්නේ මම මතක් කර මොනවද කරුවේ එතකොට කෑම කෑවයි ඉත ඉස්සෙල්ලා මේ මේ අර මොකද නිකම් මේ කකුසියේ තියෙන බඩුවස් කෙරුවා ඩ්‍රින්ක් එකක් හැදුවා එහෙම එහෙම ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා භාවනා කරා දැන් එහෙමද බලන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒවල විස්තර නෙවෙයි ඒව නිකන් ඒව නිකන් මේ මේ ඔව් මුලදී මුලදී අපි කියට ඕව නිකන් අර නිකන් හිතන්නකෝ CD කඩේකට යනවා කියලා හිතන්නකෝ. CD කඩේකට යනවා ෆිල්ම් ගන්න. එහෙමයි. මොකද කරන්නේ? ආ මේ ෆිල්ම් එක හොඳයි, මේක හොඳයි, මේක හොඳයි, මේක හොඳයි, මේක හොඳයි කියලා ගන්නවා වගේ. එහෙමයි. අපි ගන්න බලමුවම මුලින්ම අපි කරපු වැඩ ටික මේවා කියන ටික මතක් කරන්න බලන්න. එහෙමයි. එහෙම ඒක පුරුදු වුණාට පස්සේ ඕකේ අස්ති තියෙන දේවල් ටික චුට්ට චුට්ට අල්ල ගන්න පුළුවන් වේවි. ඒක ඒක කරනකොට අපි කතා බහ කරපු දේවල්. සමහරක් විට ඒව කරනකොට ඊට පස්සේ එන්න පුළුවන් අපිට හිතිච්ච දේවල්. සමහරක් වෙලාවට ඒ වැඩේ කරනකොට හිතිච්ච දේවල් අතර අපි දකිනකොට ඒ දකින්න එක තුලින් ඇතිවෙච්ච ක්ලේශයන් පවා මතක් වෙන්න පුළුවන්. ඒ තරමට මේක තව ඇඹුර ඇතුළට ඇතුළට ගැඹුරට ගැඹුරට යන්න පුළුවන්. නමුත් මූලිකව අපි මේක අල්ලන්න බලමු. අපි කරපු දේවල් ටික මොනවද? උනේ මොනවද? අන් ඒ වගේ ටිකක්. ඕක තමයි අර අර භාවනාව තුළ කමඨං සිදු කරන එක ගැනත් ඔය කියන්නේ. භාවනාවදී තාපස්තර හිතන්න කියලා භාවනාවට වාඩි වුණා. දැන් අර අර අර ඡායනෝණ කිව්වාගේ හරි බුදුන් වැන්දා. ඊට පස්සේ අර වගේ අදිෂ්ඨානයක් කළා. ආ ඊට පස්සේ මෙහෙම මෙහෙම කරන්න හේතුවා. හිත හිත ගියා. ඊට පස්සේ ආපහු ශරීරයට ආවා. ඔන්න වේදනාවක් දැනුණා. නමුත් මම වේදනාවත් එක්ක සන්තෝෂයෙන් ඉන්න හිතුවා. ඊට පස්සේ වේදනාව අඩු වෙගෙන ගියා. දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් භාවනාව හොඳට සිද්ධ වෙනවා. ආනාපානෙ තේරෙනවා. අන්න එහෙම ඒ විදිහට ඕක සිද්ධ වෙන එක අන්න අන්න ඒ ඒ වගේ ලක්ෂණවල. නමුත් ඕකේ ඇස්සේ තව කාරණා තියෙන්න පුළුවන්. ආන් ඒ වගේ දේවල් වලින් තමයි මම හිතන්නේ ඕක අපිට පුරුදු වෙන්න හුරු වෙන්න ගන්නෙ. කොහොම වුණත් ආපස්සට බලන එක හොඳයි. අර කියන තාලෙන් ගන්න එක. හැබැයි ඒකත් කරන්න ඕන අරනම මම හිතන්නේ අපිට අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර දරන්න පුළුවන් කාලයක් අහා අපිට දරන්න පුළුවන් අල්ලන්න පුළුවන් ලේසිම කාරණා ටික ඇල්ලුවා නම් හරි. ඒකෙත් මුලදී ඔය රැන්ඩම් හැටියට ඒවි තනින් තන මතු ඒවි. ඌව ගානක් නැහැ. ඒ අතර සමහරක් විට වචන හිම ප්‍රකට වෙන්න පුළුවන් ගානක් නැහැ. ඒක හරියට එක හා සමාන ආනාපානය වගේම. ආනාපානය ප්‍රකට වෙන්න කලින් අපේ සද්දපද දැනුණා. සද්දපද ඇහිලා ඉඳලා ඉඳලා ආනාපානෙකුත් පේන්න පටන් ගන්නවා. ආය වේදනාවක් තියෙනවා ශාරීරිකව නෝමක් තියෙනවා ආය සද්දපද වලට යනවා හිත දුවනවා ඒවත් තේරෙනවා එතකොට මේක ටිකක් රවුමක් ඇඳලා බැලුවොත් එහෙම ඒ රවුමේ එහා කෙළවරේ නැත්නම් උඩ කෙළවරේ ආනාපානය තියෙනවා වෙන්නේ. නමුත් ඒ ආනාපානයට යන අතරතුර අර අනික් කාරණා ටිකක් පේන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ අපිට මේකෙදි ඔය කියන දේවල් ටික චුට්ට චුට්ට ලං වෙන්න ගනි. ප්‍රධාන කාරණාව මතුවෙනකම්ම ප්‍රධාන වැඩේ මක් කියන්නේ කරපු දේ සිතිවිල්ලට එනකොටම වගේ ඒකට අනුව ගිය තව තව මොනවා හරි වචන හිතපු දේවල් තියෙනවා නම් ඒවා දරපු අදහස් තියෙනවා නම් ඒවා ආපු හැඟීම් තියෙනවා නම් ඒවා ඒවත් පොඩ පොඩ ප්‍රකට වෙන්න නම් පුළුවන්. නමුත් ඒවා එච්චර ගණන් ගන්නට යන්න එපා. අර මූලිකව අපිට අර මුලින්ම අර කියලා දුන්නා වගේ අර සද්දෙට වැඩි පුරව දාන්න යොමු කරන්න. හිත දුවන එකට සාදර වෙන්න. වේදනාවට සාදර වෙන්න. ආන් ඒ කිව්වාගේ අර ඕලාහාරිකම ටික අල්ලන්න බලන්න. ලොකු මොකක්ද ටික ඕ ප්‍රකට කරගන්න බලමු. ඒවත් එක්ක චුට්ටක් ආපස්සට එන්න බලන්න. කොහොම නමුත් ඕක අල්ලන්න ගොඩක්ම ලේසි වෙනවා. කමඨං වார்த்தාව කියන ඒ තැනට හිත දාගත්තොත් නේද? එහෙම වුණත් එහෙම ඕක අපිට තේරෙන්න ගනිවි ඇත්තටම කොහොමද මේ දුක තියෙන්නේ සහ ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද? හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. සාත් සාත්. ස්වාමීන් වහන්සේ අවසරයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අපි දැන් සාකච්ඡා කරපු කාරණේ ගැන මම කමටහන් වාර්තාවල ලියන්නේ ස්වාමීන් වහන්සේ දවසේ වෙච්ච ඒවා මතක් කරා කියලා මම කරන්නේ ඒක ගොඩාක් ඉක්මනින් මම කරන්නේ ස්වාමීන් වහන්සේ ඒක හරියද දන්නේ අර නිකන් ෆිල්ම් එකක් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා වගේ ආ මේ මේ මේ මේ ටික වුණා කියලා ඒකට මම විනාඩි දෙක තුනයි ගන්නෙ. ඒ එහෙම හරියද ස්වාමීන් වහන්සේ? දැනට එහෙම හරිනවනම්. දැනට එහෙම හරි. ඕක තුල හිතන්න බලන්න ඔබතුමීට මේක හොඳට අල්ලන්න පුළුවන් වෙන්නේ. අපි හිර වෙලා ඉන්නවා නම් ඉන්නේ දවස තුල සිද්ධ වෙච්ච මොකක් හරි කතාවක මොකක් හරි අවුලක් තිබ්බොත් ඕකෙනේ බොහෝ විට. එහෙමයි. එතකොට ආපස්සට මෙනෙහි කරන එකෙන් අපි පාස් ෆෝවර්ඩ් එකක් හැටියට විගහට කරනකොට ගොඩක් වෙලාවට අපි ඒ අවුලක් කරගත්ත තැන නිස්සෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ මුලදී. නමුත් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා අපේ අපේ මේ මේ මේ සංසාරගත මේ හිතට උගන්වන්න බලමු මෙහෙම ආපස්සට බලන්න පුළුවන් බැරිලක් තියෙනවා කියලා දුක අල්ලන්න කලින්. අපි මුලින් ඒ කාරණේ එයාට උගන්වලා ඊට පස්සේ මේක චුට්ට චුට්ට චුට්ට චුට්ට එක්ස්ට්‍රැක්ට් කරගන්න බලමු. ඕක කොහොමද මෙව දෙයක් තියෙනවා. අපි එක කාරණාවකට දැන් මනුෂ්‍යයාගේ හිත කියලා කියන්නේ ප්‍රභාස්වරයි. එතකොට එක කාරණාවක් තුළ එක විදිහට කරගෙන කර කර ඉන්න පුළුවන් වෙන්නේ තප්පර 8ක් කියලා ওই බටේ විද්‍යාවයි තියෙනවා. ඔබ මේ විශ්වාස කරන්න ඇති. ඉතින් එහෙම බලනකොට අපි ඔය කියන ඒකාකාර කාරණේ කීපතාවක් කරනකොට අපි ඕක අපිට ඕක නිකන් ඇති වෙන්න වගේ පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට තමයි අර අප්ඩේට් එක දාගන්න ඕනේ. බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරුවෝ ඇත්තටම උගන්වන්නේ අප්ඩේට් කරන්න පුළුවන් මනසක්. මම හරි කැමති වචනයක් ඕක. අප්ඩේට් කරන්න පුළුවන් වචනයක්. අප්ඩේට් කරන්න පුළුවන් වචනයක්. අප්ඩේට් කරන්න පුළුවන් හිතක් වචනයක් නෙවෙයි. ආන් එහෙම එකක් අපි හදාගන්නේවි. එහෙම දර්ශනයක් ඒක තුල අපේ අර ඔය කියන දකින්න එක තුල අපි ටික කාලයක් ස්ථිර හැටියට ඉන්නවා ඒක මාස්ටර් වෙනකම්. ඒකේ මාස්ටර් වෙනකම් ඉඳලා ඒක හොඳට ඉගෙන ගත්තට පස්සේ ඕක තව ටිකක් විස්තර කරගන්න, තව ටිකක් ඒක විස්තරණය කරගන්න, එක්ස්ට්‍රැක්ට් කරගන්න අපි ඊටඟට ඉගෙන ගන්නවා. ආන් එතකොට අපිට අහුවෙන්න ගනේවි ඒ කරපු වැඩ අතර හොඳ සහ නරක කියලා දෙපැත්තකට කඩන්න පුළුවන්. ඒ කියන්නේ මම සන්තෝෂ වෙච්ච සහ මට ඇත්තටම දුක් වෙච්ච දේවල්. ආන් ඒ වගේ කාරණා පොඩ්ඩක් එළියට පහළියට එන්න පටන් ගන්නවා. ආන් ඒවත් එක තව තව කාරණා එළියට එන්න පටන් ගනීවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි බලමු. අපි බලමු. ඔය යන විදිය හොඳයි. දැනට ඔය කරන විදිය තමයි ඇත්තටම අපිට කරන්න පුළුවන් ප්‍රමාණය. ඒ හොඳටම ඇති. ඒක තමයි අපේ තියෙන බොටම් ලයින් එක. ඒ හොඳටම ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක දැන් පැහැදිලි වුණා. බොහොම පිං සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මම කාන්ති ජයසිංහ මම ධර්මයෙන් ප්‍රැක්ටිස් කරන්න අරගෙන ටික කාලයක් වෙනවා මම උපතින් කතෝලිකයෙක්. එතකොට නිමල් මහත්තයා සහ මෙහි මෙහෙණින් වහන්සේගේ මේ භවනා මධ්‍යස්ථානයේ තමයි මම ආරම්භ කළේ මම මෛත්‍රී භාවනාව තමයි රිට්‍රීට් දෙකකදී පුරුදු කළේ. එහෙමයි. පස්සේ මම මගේ කල්යාණ මිත්‍ර සමග ධර්මය සාකච්ඡා කරමින් ඉගෙන ගත්තා. ඒ තුල මම මෛත්‍රී භාවනාව තුළ මට හිත ඒකාග්‍රතාවයකට ගැනීමේ පහසුකම සකස් කරගත්තා. ඒ වගේම එක කාලයක් කරගෙන යනකොට මේ මෑත කාලීනව මට මගේ මම පරයන්ක භවනාව කරද්දී මගේ හිත හොඳටම ඉහළට යන බව මට තේරුණා මගේ ශරීරයත් සැහැල්ලුයි හිතත් සැහැල්ලුයි ඊටාම ඉහළට යන බව මට දැනී ගියා ඒක උපමාවකින් කියනවා නම් හරියට ඉහළට නැගුණේ ගොඩක් දර පිදුරු දාලා ගින්දරක් පත්තු කරාම ඒ ගින්දර උඩට යනවා වගේ මට ලොකු සැහැල්ලු බවක් ලැබුණා ඊට පස්සේ මම ඒක පිළිබඳව මට අවබෝධයක් නැති නිසා මෙහෙණින් වහන්සේගෙන් මම මේ ප්‍රශ්නයක් ඇහුවා ඒක මං යන විදිය හරිද වැරදිද කියන අදහස. එතනදී මට මෑණියන්ගෙන් ලැබුණු උපදේශ උනේ ඒකට එන්කරේජ් කරන්න එපා. හිත මේ විපස්සනාව පැත්තට හුරු කරන්න කියන එක. මම එයින් පස්සේ ඒ පැත්තට නැඹුරු වුණා. කොහොමත් මට මෛත්‍රී භාවනාව තුලමයි මගේ හිත එකඟතාවයකට මම ගන්නෙ. අදටත් ඒ විදිහටයි පටන් ගන්නෙ. එතකොට මට ශරීරය තුල ඉතා සැහැල්ලුවක් දැනෙනවා. ඔය අනිත් අය කිව්වා වගේ මගේ හිතත් විපස්සනාව තුල ඉදී හුස්ම ගන්න එකේ සැහැල්ලු තැන් මම අත්දකිනවා. සමහර අවස්ථාවලදී එයින් මම බැහැර වෙනවා. ඉතින් දැන් මම බොහෝ දුරට මගේ දෛනික කටයුතු වලදී හුඟක් මම ප්‍රැක්ටිස් කරනවා මේ එදිනෙදා කරන වැඩ කටයුතු වලට හිත අරමුණ පවත්වා ගන්න සතිපට්ඨානෙ. එහෙමයි. ඉතින් ඒක තුල ඒ හිත ඒකේ ටික වෙලාවක් ඉන්නවා. ඒක මම පුංචි පුංචි කාර්යයන් සඳහා සමහර වෙලාවට යොදා ගන්නවා. සිංක් එකේ කෝප හතරක් තියෙනවා නම් මේ කෝප හතර මම හොදනවා හිත කොහාටවත් යවන්නේ නැතුව කියලා. එහෙම එහෙම මම චූටි චූටි ක්‍රියාමාර්ග වලින් ඉස්සරහට ගන්න බලනවා. මට හැඟී යනවා මේ මම ඉගෙනගත්තු දේවලුත් එතෙන්ට බලපානවා. එක එකනා කියන දේවලුයි මම මේ තුල දකිනවා මෙහෙමද කියලා ඔබ වහන්සේගෙන් අහනවා. එකක් මට ඒ හිත ඉහළට ගමන් කිරීම පිළිබඳව උඩා පැහැදිලි කිරීමක් කර දෙන්න කියා. දෙවෙනි කාරණය ඒ අපි සතිපට්ඨානේ හුරු කරනවා කියන්නේ අපේ සිත ක්‍රියාසිතක් බවට පත් කිරීමද කියලා මම ඒ ප්‍රශ්නය නගනවා හේතුව මගේ හිත තුල මේ අතීතය පිළිබඳ තිබිච්ච ඒවායින් මම හුඟක් දුරට බැහැර වෙලා තියෙනවා. ඒක මම දකිනවා මම මේ ධර්මයේ ඉගෙන ගත්තයින් පස්සේ මගේ හිත ගොඩාක් මට සැහැල්ලු කරගන්න මට හොඳටම ඉඩ කඩ ලැබුණා. මේ දුක කියන එක මේ අපි තුරුල් කරගෙන ඉන්න එකක් තේරුමක් නැති එකක් කියන එකෙන් මම බැහැර වෙලා තියෙනවා. ඒක මම ජීවිත කාලයේදී මේ මගේ මරණයට නිවන මං දැනගෙන තිබුණේ මං සාමාන්‍ය වශයෙන් අම් මරුණට පස්සේ ලැබෙන එකක් කියලා. නමුත් මම මේ ධර්මාවබෝධය තුල නිවන් යන්න මේ ජීවිත කාලයේදී අපිට ලොකු වැඩ කොටසක් තුල ලබා ගන්න පුළුවනි කියන මතයක ඉන්නවා. කරුණාකර ඔබ වහන්සේ මාව මේ අවස්ථාවල නිවැරදි කරන්න. පෙරවන් සරණයි. ප්‍රකාශනයක්. වව්. ක්‍රියාසිතක්. ඔබතුමීට මේ අදහස ආවේ කොහොමද? හරි ෂෝකේ අදහස. පළවෙනි ප්‍රශ්නේ අර මෛත්‍රී භාවනාව කරගෙන යනකොට උඩහාට යනවා වගේ තේරුණා කියලා කියනවා. ඉතින් ඇත්ත ඇත්තටම අපි සංසාරගතව තියෙන මේ බැඳීම් වලට විශේෂයෙන්ම තරහමරාගයමකෝ ඒවා හෝ ශාරීරිකව තියෙන මොනවා හරි සම්බන්ධකම් වලට මෛත්‍රී සාගත වෙලා ඒවා බැහැර කරන්න ඒ හැම එකකින්ම නික්මෙන්න නිදහස් වෙන්න කියලා ඉතුනහම ඒක ඒ නිදහස් වීම හෝ නික්මීම කියන එක ශරීරය තුලින් ওই తాවකාලිකව හරි නිදහස් වීම නික්මීම කියන ඒ සැහැල්ලුව වගේ දේ අපිට ඇත්තරම පාවෙනවා වගේ බවක් හැටියට ප්‍රකට වෙන්න පුළුවන් ඕකට කියන්නේ යන්නේ ධර්මයේ භාෂාව කියලා. තායිලන්තෙදි. ඒක ඒ සිද්ධ වෙන නිදහස හෝ ඒ ඒ අල්ලගෙන හිටපු බවෙන් බැහැර වුණා කියන එක ප්‍රකට කරන මානසික භාෂාව තමයි ඕක. ඒක තමයි අපිට නිකන් හීනයක් හිතිට කියවෙන්නේ. ඕ ඒ වගේ මොකක් හරි සංඥාවක් හැටියට ප්‍රකට වෙන්නේ ඒක අපිට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් හැටියට විතරයි. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. ඉතින් මෑණියෝ උත්තර දීලා තියෙන හොඳටම හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඊළඟට බුදුමිය කියන භාවනාව තුළ ඔය කියන ආනපානෙ වගේ ඒ වගේ දේවල් තේරෙනවා කියලා ප්‍රකට වෙනවා කියලා. ඊළඟට ඒ ඒ වගේ දේවල් ප්‍රකට කරගන්න වෙනවා කියලා. එතකොට ආනාපානෙ තුලින් උනත් අපි එක්තරා අවස්ථාවකදී එක්තරා ස්වභාවයකදී ඔය කියන ලක්ෂණයකට කිට්ටු වෙන්න පටන් ගන්නවා. ඔය කියන ආකාරයකට කිට්ටු වෙන තැනකට එනවා. නමුත් ඔබතුමියට පුළුවන්කමක් තියෙනවා නම් ඔය කියන විදිහේ නිදහස් නිශ්චල තැනකට ආපු විදිහ හොඳට මතක තියාගන්න. ඒක අම්මේ නැවත නැවත පුරුදු කරන්න. ඒක ඔබතුමියගේ ජීවිතය තුළ පිහිටලා තියෙන කම්ම ඒක ඒක ප්‍රයත්න කරගෙන ඉන්න බලන්න. මොකද ඒක තුළ ස්වාමීන් වහන්සේ සමාන්න මට එතන පැහැදිලිමදි ඒ කියන්නේ මගේ හිත අර ඉහළට ගමන් කරන අවස්ථාවද මං නැවත නැවත මතක් කරගන්න ඕනි ඔය කියන தത്വයට පත්වෙච්ච විදිහක් ඇතිනේ ඔය කියන තැනට ආපු විදිහක් ඇතිනේ ඒ කියන ස්වභාවය ඒ ආපු විදිහ කොහොමද කියලා හොඳට හොඳට හොඳට ඉගෙන ගන්න බලන්න හොඳට ප්‍රගුණ කරන්න බලන්න ඒකේ කියන එක ඇත්තටම අපි උඩට පාවුනා නෙවෙයිනේ මේ වෙන්නේ. නමුත් හිතට ලොකු නිදහසක් ලැබුණා කියන එකනේ මේකෙන් කියවෙන්නේ. ඇත්තම කතාව එහෙම නේද? එහෙමයි. එතකොට ඒ ඒ නිදහස කියන සාමකාමීත්වයේ ලැබුණේ මොන විදිහේ වෑයමකින්ද කියන එක හොඳට ඉගෙන ගන්න බලන්න. හොඳට ප්‍රගුණ කරන්න. ඒක අම්මේ ඔය කියන ඔබතුමිය ඔය දැකලා තියෙන්නේ මෛත්‍රී භාවනාව පැත්තෙන් නම් ඊළඟට ඔබතුමිය ආනාපාන සතියට ආවනම් ඒ ආනාපාන සතිය තුලින් ඔය කියන ලක්ෂණේ ඔය වගේ නැති කරගන්න පුළුවන්කමක් ලැබෙනවාමයි අනිවාර්යයෙන්. පොඩ්ඩක් බලන්න එතකොට එහෙම කියන එකකට ගන්න පුළුවන්. ඒක කොහොමද? ඊළඟට ඔය කියන ඔය කියන කාරණා ASCII දැන් කිව්වා අර ආනාපානය සැහැල්ලු වෙලා ශරීරයත් ප්‍රකට නොවි අන්න එහෙම යන ලක්ෂණයකට කිට්ටු වෙන්න ගන්නවා කියලා. අන්න ඒ වෙලාවේදී බලන්න මේ දේවල් වලට අර තවදුරටත් ඇල්මක් තියෙන ලක්ෂණ තියෙනවද? ඒ කියන්නේ ඔය කියන ප්‍රීතිසහගත ස්වභාවයන් මට ඒ කියන්න බැහැ. අපි මුලින් මෙහෙම කරමු. ඔය කියන ලක්ෂණයට එන්න එන්න එන විදිහ අපි හොඳට ඉගෙන ගන්නවා. ඒකට ආපු රටාව ආපු ක්‍රමය හොඳට ඉගෙන ගන්නවා. ඒ ආපු ක්‍රමය හොඳට ඉගෙන ගත්තට පස්සේ අපි මේක තුල අර ස්වාධීට ඉතින් අදිත්‍යහති කියන ලක්ෂණයට කිතු වේවි. ඒ ලක්ෂණයට පතිත වේවි, පැමිණේවි. ඒ කියන්නේ ඒ ඒ කියන ස්වභාවයට නිතැතිම්ම අපිට එන්න පුළුවන් භාවයකට අපේ හිත පරිවර්තනය කරගන්න ගනීවි. ඒ ක්‍රමය අපි ඉගෙන ගනිමු. සාමාන්‍ය විදිහටම කිව්වා. එතකොට ඒ කියන තැනට ඉගෙන ගත්තට පස්සේ ඕකේ අස්යම්මේ සංගටක ගොඩක් ඇති. ආම මෙහෙම කියන්නම් ඊට පස්සේ ඔතනට වෙලා ඉන්නකොට තවදුරටත් ඔය කියන ස්වභාවය තුළ අර අර අර කියන පංච පාදානස්කන්ධය තුළ තියෙන ඒවා තුළ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න කියලා කියන්නේ ඔය ඔය කියන ලක්ෂණය තුළ නැත්නම් ඔය කියන මට්ටම කියලා අපි කියමුකෝ ඔය කියන මට්ටම තුළ ඔය කියන වට පිටාව තුළ අපි වින්දනය කරන ස්වභාවයක් ඇති. අපිට ඒක දැනෙන සංඥාගත ස්වභාවයක් ඇති. ඒක හින්දා අපි හදාගත්ත යම්කිසි සකස් කිරීම සමූහයක් ඇති. වගේම ඒක ගැන අපි හිතන හිතාගත්ත සිතුවිලි සමූහයක් ඇති. ආ මේ ටික තේරුම් ගන්න ඊළඟට අපි පටන් ගන්නවා. මීට කලින් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා දැක්ක නැතුව නෙවෙයි. ඒ කලින් ඒව ප්‍රකට වුණේ නැති වුණා. දැන් අපි ඊළඟට යන්නේ ඔය කියන අවස්ථාව තුළ තියෙන ඒ වගේ තියෙන අර අතිසියුම් මට්ටම් ටික තේරුම් ගන්නටයි. මේ අතිසියුම් මට්ටම් ටික ප්‍රකට කර ගන්නටයි. වගේම ඒවට නොඇලී ඉන්න විදිහේ හිතක් හදා ගන්නටයි කියන එක මම පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. ඒක වෙන්න ඕන ඔය මෑණියන් වහන්සේ පවා අර කියලා තියෙන්නේ ඒ කියන දේවල් මේ මේ පැත්තට දාන්න කියලා. උපේකින් අර ටිකක් හොඳ ලක්ෂණයක් හැටියට මම මතක් කරන්න කැමතියි. ඊළඟ එක තමයි මේ දේවල් කරගෙන යනකොට සාමාන්‍ය ජීවිතය තුළ සතියෙන් ඉන්නවා කියලා කියන්නේ අපි මේ පුරුදු කරන්නේ ක්‍රියාසිත ඇති කරගන්නවා නේද කියන එකයි ප්‍රශ්නේ උනේ. ඇත්තටම කියනවා නම් ඒක තුල හැඟීම්බර භාවයක් නැතිනම් ඕනෑම දෙයක් කරන්නේ ඒ කරන එක දැනගෙන නම් එතන තියෙන්නේ ඒ ක්‍රියාව කරන ඒ ක්‍රියාවේ සිටවිල්ල විතරක් නම් ඔව් අපි මේ පුරුදු කරන්නේ ක්‍රියාව සිට. එතකොට ඒ ඒ ඒක එහෙම පුරුදු කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මේක එතකොටම අපිට කියන්න බෑ මට මේ මේ දේවල් වලදී ක්‍රියාසිට තියෙනවා අරකෙදි නෑ සමහරක් ඉත නැති වෙන්න පුළුවන් සමහරක් ඉත පුළුවන් වෙන්න පුළුවන් කොහොමද අපි ඉගෙන ගන්න බලන එක්තරා විදිහේ කාරණා ස්වභාවයක් නම් ඕක තමයි. මොකද ඒ ඒ තැන්වලදී අර සතිපට්ඨානයේ පැත්තෙන් කියනවා නම් අපි සිහිය තුල පිහිටලා හිටිය මිසක ඒක හැඟීම් බරතාවයකින් අල්ලගෙන නැහැ. ඒකද අල්ලා ගැනීමක් නැහැ. නමුත් ඒක හොඳට මනාකොට කෙරලා තියෙනවා, කරලා තියෙනවා. එතකොට ওই කියන ක්‍රියාසිට කියන ඒවා ඇති කරගන්නේ අම මුලින්ම කිව්වා අර කෝප හෝදනයකින් පුරුදු කරන්න පටන් ගන්නවා කියලා කොහොම හොඳයි. හරිම හොඳයි ඒක. ඒ වගේ ඕක ගලාගෙන යන පැති තියෙන්න පුළුවන් මේ අනන්ත ප්‍රමාණ විදියට. උදාහරණයක් හැටියට දැන් අපමට මෛත්‍රියෙන් කතා කරන එකකට ප්‍රයාසිකක් විතරක් හදාගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. බාගදා මෛත්‍රිය කියන එකත් එක්ක කැටිවිච්ච අමනාපයක්. මෛත්‍රිය නැත්තම් අපි හිතමුකෝ මෛත්‍රිය කියන එකත් එක්ක කැටිවිච්ච නිකන් විහිළුවක්. අන්න ඒ වගේ එකක් එක්ක සමහරක් විට බැරි වෙන්න පුළුවන්. ඒ වගේ එකකදී ක්‍රියාසිතකට වඩා අපේ ටිකක් අර හැඟීම් වර වෙලා ඉමෝෂනල් වෙන්න අන්න ඒ වගේ සිහිය කැඩෙන්න ආන් ඒ වගේ තැනකට යන්න පුළුවන් මම උදාහරණයක් ඇරෙට කියන්නේ ආන් ඒ වගේ ලක්ෂණ ටික අපි පුළුවන් තරම් අපි තේරුම් ගන්න බලමු එතකොට ඒකට නැවත නැවතත් වැදගත් වෙන්නේ ඔය කියන හැටියට අර වර්තමානයේ තුලට නැවත නැවත නැවත නැවත පැමිණෙන එකම තමයි මේ වර්තමානයේ තුලට පැමිණෙනවා කියලා කියන්නේ ඔය කියන ක්‍රියාසිත ඇති වෙනවා කියන එකම තමයි අතරම කිව්වොත් එහෙනම්. ඉතින් භාවනාව තුළ ඔබතුමිය ඔය කරන මෛත්‍රිය තුලින් ගිහිල්ලා ආනාපානයේ තේරුම් අරගෙන ඒ කරන්න යන කටයුතු ටික ඒ විදිහටම සිදු කරගෙන යන්න. තවදුරටත් තමයි ඕක අස්සේ බලන්න කොහේ හරි තැන් තියනවද අල්ලගන්නේවා කියලා. නමුත් මෙහෙම එකක් මම කියන්න කැමතියි. පළවෙනියෙන්ම දැක්ක ගමන් ඕක අතහරින්න නම් හිතන්න එපා. ඒක වැරදි. අවංකවම කියන්නේ. දැක්ක ගමන් ඒක බැහැර කරන්න හිතන්න හොඳ ඊට වඩා ඒක හොඳට අධ්‍යයනය කරලා ඒක තේරුම් අරගෙන ඒකට නැවත නැවත පැමිණෙලා අර ස්වාදීට ඉතින් අදිත්‍යාන්ති කියන්නහි ගාවිපමා සූත්‍රේ ඒ කියන ස්වභාවයට නැවත නැවත පැමිණෙන්න නැත්නම් ඒක කියන ස්වභාවයට ස්වභාවිකවම නැත්නම් ඉබේටම එන්න පුළුවන් වෙන තැනට හිත හදාගත්තට පස්සේ එතන තියෙන සංගතක මොනවද කියලා තේරුම් ගන්න බෑ. ඒක අර දැකපු ගමන්ම අයින් කරන්න යන්නේ. හොඳයි. ඉතින් ඒකින්ද පුලුවන්තරම් භාවනාවම ওই විදිහට තව ඉදිරියට කරගෙන යන්න. අර පාවෙනවා වගේ කියන ලක්ෂණයට එනවා නම් පොඩ්ඩක් බලන්න මේ පවෙන වගේ එක තුල කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද? ඒක ඒක කොහොම තේරුම් ගන්න පුළුවන්ද? අන්න ඒ වගේ එකක් ඒවා ඒකට නැත්තම් විශේෂයෙන් මේකට එන විදිහ නැවත නැවත ඉගෙන ගන්න බලන්න. මොකද සාමාන්‍ය ජීවිතයේ තියෙන මහා දුක් ගොන්නකට ලොකු ලොකු බෙහෙතකුත් වෙනවා ඕක. ඔය කියන දැනට ඇවිල්ලා තප්පර දෙකක් ඉන්න පුළුවන් නම් ඒ තරමේ ලොකු නිදහසකුත් තියෙනවා. ඉතින් ඒකෙහිඳ ඕවට ඔකට පයින් ගන්නත් හොඳ නෑ. අපිට ඕකෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහයක් අනිවාර්යෙන් වෙනවා. ඒකින්ද ඕකට ඔකට ෆැමිලියරිස් වෙන්න ඕකට හුරු වෙන්න බලන්න. කොහොම හොඳයි පරීක්ෂණේ සාමාන්‍ය ජීවිතය තුළට ඕක ওই විදිහට දාගන්න ඕන කියන එක හිතට ආපෙක් ගැන මම ඇත්තම සතුටුයි. වගේම අර ක්‍රියාසිත කියන වචනේ එළියට ආපෙක් ගැන ඊටත් අද සතුටුයි. කොහොම සතුටුයි. ඔව් වහන්සේට පිං පෙරවන් සරණයි. මම තේනාව I um, I have been meditating for a long time, and uh, I, every year I go for a 10, 10 day retreat. But uh, the last year I couldn't go because of mm. the hmm. corona. But I have been, you know, trying to follow uh, through Zoom and things like that. I have been doing certain things. Mm. Now, now I do the Anapanasati, and then I um, go into a very peaceful state, and the body gets light, and uh, there is a lot of preeti. Mm and um, and uh, sukha. And hmm. re, uh, two days ago, when I was doing my meditation, I went. Um, I like Kusuma was saying, I, I I was able to sit for a long time, and I was very. It was like this. Uh, Pasadhi, the Pasadhi Bante, like that, I went hmm. into that uh, very, very peaceful state and the hmm. body was very comfortable. Mm. And I could, uh, and, and of course I was having a very, very soft breath and I could uh, have sat for a long time. Now I did, uh, you know, I did um, vipassana when I came to that level with, you know, the rising and passing away and the feelings, the breath. I watched the, the mind and also the Dhammanupassana. But my question is, what is the, uh, what should I, I, what did I do correctly or should I have done something else or have I to continue being like that or, or because, uh, can you give me some advice? Thank you. You're okay with Sinhala, right? Bante? You're okay with Sinhala, right? Ah, yes, yes, yes, yes. If I, if I don't understand, I'll, I'll ask for clarification. Okay, so, yeah. අපි මෙහෙම දැන් ඔබතුමියගේ ප්‍රශ්නේ අහන්නේ හැමදෙරෝනේ මම භාවනාව කරනකොට කාලයකට කලින් භාවනා කළා. නමුත් පහුගිය අවුරුද්දේ යන්න බැරි වුණා රිට්‍රීට් එකට කොවිඩ් හින්දා දවස් 10 වැඩසටහන් වලට ගියා. සාමාන්‍යයෙන් ආනපන සතිය වඩනවා දවස් දෙකකට පෙර ආතුව භාවනාව කරගෙන යනකොට අර කුසුමම කිව්වා වගේ හොඳ ශරීරයට ලොකු පහසුවක් දැනෙන බවක් තේරුණා. ඒක තුල හරි ශාරීරික ප්‍රීතියක් වගේම මානසික සැහැල්ලුවක් මානසික සුඛයක් වගේ දෙයක් තේරුණා. ඒක මට කියන්න තේරෙන්නේ හැමදුරනේ හරි පස්ස දිගු නැති වුණා වගේ දෙයක්. එහෙම වුණාම මම මොකද කළේ විපස්සනාව පුරුදු කරන්න ගත්තා. ආනාපානය තුල තියෙන ඇතිවීම සහ නැතිවීම, ඒ තියෙන වේදනාවල් වල තියෙන ඇතිවීම සහ නැතිවීම, ඊළඟට මොනවා හරි සංඥාවල් තියෙනවා නම් ඒවා අර ධම්මානුපස්සනාවේ කොටස් වගේ දේවල්, සාචිතානුපස්සනාවේ කොටස් වගේ දේවල් මෙනෙහි කරන්න ගත්තා. ඉතින් ආමතුරනේ මෙහෙම කරන එක හරිද? එහෙම නැතිනම් මම මොකක් කළ යුතුද? කියන එක ඔබතුමියගේ ප්‍රශ්නේ මට තේරෙන හැටියට. ඉතින් අපි මම කියන්න කැමති අපි කාලයක් ඉඳලා භවනා කරගෙන යන හැටියට ඔය කියන සීට් එකට නැත්නම් ඔය කියන ස්වභාවයකට ඔය කියන වටපිටාවකට හිතපත් කර ගන්නට වුණාම ඒකටපත් වෙන එක හරීම රෑ. හරි කලාතුරකින් වගේ වෙන එකක්. එතකොට මොකද හිත ওই තරමට නිදහස් කරගන්නවා කියන එක ටිකක් හරි අමාරු කාරණා. Yeah, Bhante, I must say, I must interrupt that. I, I do the bhavana uh, every day, Bhante. Only okay. I couldn't go for my 10-day retreats, but otherwise I do my regular bhavana. Sadhu, sadhu, that's very good. Yeah, that's nice. So, අම ඉතින් ඔබතුමියගේ ප්‍රශ්නෙට මට කියන්න පුළුවන් මෙහෙම දෙයක් අර කියන විදිහේ tempat භාවයක් ඇති වෙන ඒ ස්වභාවයන් අර මීට කලින් අම්මට උත්තරේ දුන්නා වගේ ඒ ඒ වගේ ස්වභාවයක් ඇති වෙන විදිහ හොඳට ප්‍රකට කරොත් හොඳයි කියන යෝජනාව මම කරන්න කැමතියි. අර විපස්සනාවට විඝාට එන්න පෙර. මොකද අපිට දැනට අපි තාමත් අපේ අපි හිතගන්න අපේ භූමිය නැත්තම් අපේ අපේ සාමාන්‍ය හිතගන්න ස්ටේජ් එක වගේ එක වෙන්නේ අර හිත දුවන ওই තරමේ කාම් ඩවුන් බවක් පස්සද්ධි ගුණයක් නැති හුස්ම සමහරක් ප්‍රකට වෙන සමහර විට නොවන ඒ වගේ ස්වභාවයක් වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන්කමක් තිබ්බොත් ඔය කියන විදිහේ පස්සද්ධි ගුණ තියෙන ඒවට පිටාවට අපේ අර භූමිය කරන්න අපේ භූමිය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ මොහොත තුල නැත්නම් ඒ කියන වටපිටාව තුල අපිට පළපදියම් වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට අන්න ඒ වෙලාවේදී තමයි සුදුසුකම හම්බ වෙන්නේ ඒක තුල තියෙන සංඝටක මොනවාද කියන එක දකින්න කියන එක සංයෝජනා කරන්න කැමතියි. ඉතින් මෙතන ගාහම අපිට හිතෙන්න පුළුවන් හරි විපස්සනාව කියන එක මම අලුතෙන් හිතන්න ඕන මෙහෙම මෙහෙම කියලා. ඇත්තටම කියනවා නම් විපස්සනාව කියන එකේ උත්කෘෂ්ඨම අගය වෙන්නේ සිහිය තුල තියෙන උපරිම ලක්ෂණය. අන්න එතනයි ධම්මවිචේ තියෙන්නේ. අරගෙන බලන්න පොජ්ජංග සංයුක්තයේ තියෙන විභංග කියන සූත්‍රය. එතකොට ඒ වගේ දේශනා කරනවා යම් කෙනෙක් සතිය කියන එක උපරිම මට්ටමකට වුණා නම් ධම්මවිචය කියන එක ධර්මතා විනිශ්චය කරන්න පුළුවන් ලක්ෂණය කියන එක ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් අම්මේ මම විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ මේ කියන ක්‍රමේ ඒ විදිහට කරොත් හරියාවි කියලා. ඉතින් අර අපි කල්පනා කරන්න වුණොත් සමහරක් වෙලාවට හිතන්න වුණොත් එහෙම අපේ අහිංසක කමට බාගදා ඔය කියන අර නිස්කලංක වටපිටාව අපෙන් ගිලිහෙන්නේ. එහෙම වුණොත් එහෙම අපි අර සාමාන්‍ය ලෝකයේ කල්පනා කරන මට්ටම තුල ඒ ඒ ඒ ප්‍රදේශය තුල කල්පනා කරන බවට කල්පනා කරන බවට පරිවර්තනය වෙන්නත් තියෙන ඉඩකඩ ගොඩක් වැඩි වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒකින්ද ගොඩක්ම හොඳයි ඉස්සෙල්ලම ඔය කියන විදිහේ වටපිටාවකට ආපු ක්‍රමය අපි නැවත නැවත බලමු අපි පුරුදු කරන්න කියලා. බලන්න කමඨාන් වාටාව හැටියට නැත්නම් කමඨාන භාවනා කරලා භාවනාවෙන් පස්සේ ආපහු මතක් කරන්න ඔය කියන ස්වභාවයට ආවේ කොහොමද කියලා. ඔය කියන ස්වභාවය ප්‍රකට කරගන්න පෙර ආතුව මොකක්ද උනේ? මීට කලින් මොකක්ද? ඊට කලින් මොකක්ද? ඊට කලින් මොකක්ද? ආන්ිය වගේ පොඩ්ඩක් බලන්න. ඒත් එක සීපත් වේවි ඒ කරපු විදිහේ අවසාන ප්‍රතිඵලය තමයි ඔය කියන තැනට ආවේ කියලා. මොකද අපිට හැම වෙලාවකම මතක තියෙන්නේ ඵලය. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක හේතු. මොකද හේතුව සකස් වෙච්ච හින්දා ඒ විදිහේ ඵල සකස් වෙලා තියෙනවා. ඉතින් අපි හේතු ටික ඉගෙන ගන්න බලමු. ආන් ඒ ටික ඉගෙන ගත්තාම මට අතන මේ මේ ටික අර ඉස්සෙල්ලාමට කියන අමතකුණා. ඉතින් එහෙම වුණාම අපිට පුළුවන්කම හම්බ වෙවි මේ ඵලය ඇති කරගත්තේ මොන හේතු ටිකෙන්ද කියලා හොඳටම ඉගෙන ගන්න. අන්න ඒ ටික ඉගෙන ගත්තට පස්සේ ආන්නේ ඔය තියෙන වටපිටාව තුල තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා හොඳට අපිට දැක ගන්න පුළුවන්කමක් හම්බ වෙවි. මොකද අපිට අලුත් භූමියක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒකාන්ද මම යෝජනා කරන්න කැමතියි ඔය කියපු වටපිටාවට නැවත නැවත පැමිණෙන්න බලන්න. ඒ පැමිණිච්ච විදිහ ඉගෙන ගන්න. ඒ ඉගෙන ගත්තට පස්සේ ඊළඟට අපි බලමු ඔක තියෙන සංගතකට තේරුම් ගන්න. ඒ විදිහ හරියටම හරි ඔය කරගෙන යන විදිහටයි ඒත් එක්ක සාමාන්‍ය ජීවිතේට චුට්ටක් ඇඳ ගන්න බලන්න. සාමාන්‍ය ජීවිතේ කරන මොනවාම පොඩි පොඩි කටයුතු ඇති නේද? ආන්ගේ දේවල් වලදීත් සිහිය පොඩ්ඩක් ගන්න බලන්න. ශාරීරිකව තියෙන දැනුම තියාගෙන ඒ වැඩ කටයුතු කරන්න බලන්න. දැන් අර කිව්වාගේ කෝප හොදනකොට බෙම් බෝතලයක් අල්ලනකොට ඒක ඒක ඒක තේරෙන විදිහක් තියෙනවා. බෝතලේ වතුරේ තියෙන හරිය අතට තේරෙන විදිහ නෙවෙයි වතුර නැති හරිය අතට තේරෙන්නේ. ආන් ඒ වගේ චූටි චූටි දේවල් ටිකක් පොඩ්ඩක් අම් එකතු කරගන්න බලන්න. සිහියට ගලා ගන්න. බොහොම හොඳයි පරීක්ෂණේ බොහොම හොඳට කටයුතු කරගෙන යනවා. හරි සන්තෝෂයි. නතර කරන්නේ නැතුව භාවනාව කරගෙන යන්න. බොහොම සන්තෝෂයි කරන්නේ. Thank you, Banti. I, I do, I try to be mindful when I do certain activities. as much as I can. And I mm-hmm. also do everything that you you told me last in your talks, like listening to the Dhamma, Dhamma discussions, Kalyana mm-hmm. Mitra. We're doing all of that, Bante, because we want to move forward. So, yes, mm-hmm. that's good. So uh, now I will try to go backwards, as you said, to see how how it uh, how it is processing. But um, I do most of the time I get into a um, the lightness very quickly. You know, Bhante, I have, because I have been doing this for a long time, I think, mm. I get very light very quickly when I sit down. But yes, I will go backwards and see how we go, Bhante. Okay. Right. Thank, thank you, Bhante. Welcome. අපි අපවත් වී වදාලා අපි අර ඔය මේ ස්වාමීන් වහන්සේ ලයනල් මල්ලිගේ අයියා පාඩුක්කේ එතකොට එයාගේ මේ පින් අනුමෝදන් කරලා මේ අපේ වැඩසටහන එහෙමනම් අපි නතර කරමු ලබන සතියේ ප්‍රයයි හම්බ වෙනවනේ. එතකොට තව ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. හොඳයි. නේද? මම ඒ විදිහට යෝජනා කරනවා මේ හොඳයි. හොඳයි මල්ලී. මේ ස්වාමීන් වහන්සේගේ නම යටිපව්වේ වජිර ඥාන හිමි. ඔව් යටිපව්වේ වජිර ඥාන. හොඳයි. එhmenan අද අපි ගොඩක් ධර්ම සාකච්ඡා කළා. ඇත්තටම හරි හරි හොඳ සාකච්ඡා ටිකක් සිද්ධ වුණා. හොඳ ධර්ම සාකච්ඡාවකින් පස්සේ ඇත්තටම භාවනාවට වාඩි වෙන එක නිකන් හරි සැහැල්ලුවක්, හරි නිදහසක්. ඉතින් ඒ සැහැල්ලුව ලබා ගන්නට ඔයතෝ දුන්න දුන්න උපකාරය ගැන මම සන්තෝෂ වෙනවා. ඔය කතා කරේ නැත්නම් අගෝරුවට සමහර කෙනෙක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අද අපි ධර්ම දේශනාවක් වගේ අවවාදයක් කරලා ධර්ම සාකච්ඡාවක් කරලා අපේ ජීවිතයේ තියෙන දුක කියන එක දකින්නේ මෙහෙමයි ඒ දුක නිදහස් කරගන්නේ මෙහෙමයි ඒ නිදහස් කරගන්න මාර්ගය හත් කරගන්න විදිය මෙහෙමයි කියලා බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහට දැනුම් තේරුම් කියන හැටියට කතා බහ කරන්න උත්සාහ කළා. ඒකෙන් මේ කතාගත කරපු දේවල් වලින් ඔයත්ෝ යමක් ඉගෙන ගත්තා නම් අපි හිත හදාගත්තා නම් අපි හිත සන්තෝෂ කර සන්තෝෂ කරගත්තා නම් ඒ සියලුම පින, ඒ සියලුම සතුට, ඒ සියලුම හිතේ සැනසීම අපේ සාංශේ අපවත් පිටේ සාංශේ මට නම් නම් අමතකුණා. ඒ සාංශේට අනුමෝදනාවෙන් උන උන්වහන්සේගේ හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් ඒ දුකෙන් නිදහස් වෙලා සංසාරේ නිවන් දැකලා තියෙනවා නම් අනේ වාසනාවන් සාදු සාදු ඒකෙන් වේවා. කෙසේ හෝ සසර ගමන කෙටි කරගන්නට අපි මේ කරගත්ත පින උන්වහන්සේට අනුමෝදනා වෙන්න පුළුවන්කමක් තියනවා නම් සාදර සිතින් සතුට සිතින් අනුමෝදනා කරමු අනුමෝදනා විත්වා කියලා සාදු කියන්නේ සාදු සාදු සාදු බලාපොරොත්තු වෙනවා මේ ඉඳන් පූජා කරපු ඒ අතන්ටත් ඊට පස්සේ මේ මේ ස්ථාන හදන්න උදව් පදව් කරපු ඇත්තන්ටත් වියහිදම් කරපු තුන්දර ලොකහාමුදුරුවන්ගෙන් පටන් අරගෙන උන්වහන්සේ තමයි මහින්ද මහත්තයවයි රංජනීය මුනි සම්බන්ධ කළේ. ඒ කාලේ ඉඳලාම මේ මේ කටයුතු වලට උරදුන්න මහන්සි වෙච්ච දාඩිය මහන්සි වේදම් කරපු ඒ අතු සෑම සියලු දෙනාටමත් මේ ස්ථානයේට මොන විදියකින් හරි උදව්පදව කරපු ඒ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ සෑම සිදු දෙනාට අතින් අනුමೋದනා වෙන්න ඕන. සසුනේට මාව පූජා කරපු දෙමෝපියන්ටත් සතර ලෝක වාසී හැමෝටම මේ පින් අනුමෝදනා වෙලා සංසාර දුකෙන් නිදහස් වී ලබන අමා මහ නිවනින් දැනෙන්න අපි මේ කරපු හැම පිනක්ම ඒ ඇති සෑම සුගනාතම ඒකාකාරයෙන්ම අනුමෝදනා කරමු අනුමෝදනා වේවා සාදු සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං බුද්ධ පුත්තං නමාමහ සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි Thank you. Thank you, everybody. Thank you, Bante. Good night. good night තෙරුවන් සරණයි Everyone, Saranai.